ඉතාද දහකුඩු මස්පේදී පරපතල විශාල විනාශයක් මේ රටට ඇති කිරීමට බලපෑමක් වෙලා තියෙනවා. නාවික හමුදාවේ කටයුතු කරන ඔබට මේ වගකීම ඉටු කිරීමේදී අපේ රට තුළට එන මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම නැවතීම සඳහා වර්ධනය සඳහා ඔබට පුළුල් කාර්යයක් ඉටු කළ හැකි. ඒ කාර්යය අලුත් පුහුණු වර්ගී නව සැලැස්මකින් නව දවස් ශක්තිමත් කිරීම අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. ජාතික ආරක්ෂක මණ්ඩලයේදී අපි පසුගිය දිනවල සාකච්ඡා කළ හමුදාපතිවරුන් ආරක්ෂක ලේකම්තුම ඇතුළු අනිත් පැමිණෙන සාමාජිකයින් සමග ජාතික ආරක්ෂාව පිළිබඳව අපි අලුත් සැලැස්මකින් ඉදිරියට යා යුතුයි කියන අදහස